කායානුපස්සනාවෙහි පටිච්චෝල මනසිකාරය. කාය අනුපස්සන. සති පස්ථාන. සතිය හෙවත් සිහිය පිහිටවා ගන්නවා කොහාටද? කයට. පිහිටවාගෙන අනුපස්සනා කය අනුව දකිනවා. මොකක්ද දකින්නේ? කයෙහි යථාර්ථය. කයෙහි යථාර්ථය දකිනකොට කය කියන්නේ කුමක්ද කියලා ඉස්සරලාම අපි තේරුම් ගන්න ඕනේ. පසුගිය දේශනාවෙන් මම මේ තේරුම් කරලා දුන්නා. කය කියන්නේ රූපයක් පමණයි. රූප කියලා කියන්නේ කුමක්ද? ධාතු හතරක සංකලනයක්. ධාතුවක් කියන්නේ ශක්තියක්. ශක්තියක් කියන්නේ චලනයක් වලින් හටගත්තා වූ දෙයක්. එහෙමනම් කය කියන රූපයත් අනිත් රූපයත් මේ සියලුම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මෙන්න මේ ටික දැක්ක තැනැත්තාට කය කියන රූපේට ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ, මගේ කියලා ගන්නත් බෑ, මම කියලා ගන්නත් බෑ. ආන් එතෙන් තමයි මමය මාගේ කියන හැඟීම දෙදරුම් ගන්න පටන් ගන්න ඕන නැතෙන්නේ. ධාතු මනසිකාරය තුළිනුත් අපි ඒක දැක්කා රූපයන් සියලුම රූපවල යථාර්ථය දකින්නකොට එතකොට කය කියන්නේ ඒ රූපයන් අතර එක්තරා රූපයක් එහෙනම් සමස්තයක් වශයෙන් ගන්නකොට සියලෝම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි වේගයක් පමණයි තමා කියන දේ අහන්නේ තමා කියන දේ අහන්නේ නැත්නම් මගේ කියලා ගන්න පුළුවන්ද බෑ නේද තමා කියන දේ අහන්නේ නැත්නම් මගේ කියලා ගන්න බෑ එතකොට මගේ කියන හැඟීම අන්න එතනින් කඩලා යනවා මම කියන හැඟීමක් තියෙනවා. ගන්න විදියක් ඇත්තෙම නෑ වේගයක් පමණයි නම්. ඊළඟට අපි බලන්න ඕනේ අනික් රූපත් මේ කයත් අතර කය කියන රූපයත් අනික් රූපයනොත් අතර අනන්‍යතාවයේ සමන්ත කියලා. වෙනස මොකක්ද කියලා. ආන්නේ වෙනස දකින්න එක තමයි පටික්කෝල මනසිකාරයෙන් කරන්නේ. ධාතු මනසිකාරයෙන් කලේ කුමක්ද සියලුම රූපස්කන්ධයගේ යථාර්ථය දැක්කා. පටික්කුල මනසිකාරයෙන් කරන්නේ කයෙහි තියෙනා වූ අනන්‍යතාවය දකින එක. වෙනස දකින එක. මොකක්ද වෙනස? අනෙක් රූප වඩා කය කියන රූපය අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. සමස්තයක් වශයෙන් ගත්තාම සියලුම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙමනම් මේ කය කියන රූපය ගත හැකිද? නෑ. ගත හැකි නෑ. අසාරයි අසුභයි පිළිකුලයි දුර්වර්ණයි දුර්ගන්ධයි නම් ගත යුතුයද? ගත යුතුත් නෑ. එහෙනම් කය කියන රූපය ගත හැකි දෙයක්ුත් නෙමෙයි, ගත යුතු දෙයක්ුත් නෙමෙයි. දැන් එතකොට මේක ඇහුවට බෑ. ඒ ගැන හිතන්න ඕනේ කට්ටිය. හිතලා බලන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ කියන දේවත් එකපාරට පිළිගන්න එපා කියලා. බුදුහාඳුරෝ කැමති නෑ. එහෙම එකපාරට ගින ගන්නවා දකින්න කැමති නෑ. උන්වහන්සේ දේශනා කරන්නේ සිතන්න, විමසන්න. සිතීමේ විමසීමේ නිදාස බුදුහාඳුරෝ අපට හොන්දටම දීලා තියෙනවා. අපිට අයිතියක් තියෙනවා හිතන් විමසන්න. විචාරය තුළින්මයි පින්නතුනි යථාර්ථය දකින්න පුළුවන්. විචාරය තුළින්. විමංශය කියලා කියන්නේ ඔය තියෙන සතර ඉද්ධිපාදයන්ගේ ඡන්ද, චිත්ත, විරිය, විමංශ කියලා. ඡන්දය කියලා කියන්නේ නිවන් දැකීමේ කැමැත්ත. චිත්ත කියලා කියන්නේ සමාධිමත් සිත. විරිය කියන්නේ වීරිය, උත්සාහය. විමංශය කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව විමසීම. ආන්නේ විමර්ශනය තුළින් තමයි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. දැන් එතකොට අපි මේ කය පිළිබඳව විමසමු. අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. දැන් ඉතින් අපි එක එක කෑලි අරගෙන බලමු. හැබැයි මතක තියාගන්න හිතත් එක්කලා එකට එකතු වෙලා තියෙනකම් කවදාවත් යථාර්ථය දකින්න බෑ. ආත්මදිට්ඨිය තියනවා නෑ කියලා මේ ආත්මදිට්ඨිය වැහිලා නෑ තියෙන්නේ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කෑලි ගලව ගලව බලන්නේ කියලා. කෑලි ගලව ගලව හිතලා එමසලා බලන්න කියලා. දැන් ඔයගොල්ලෝ කටේ කෙල තියාගෙන ඉන්නවා නේද? කෙල ගිලිනවා නේද? වතුර දිබාටත් එක්කලා. ඔය කෙල ටිකක් පීරිසියකට දාන්න. දාලා ඉවරලා පොඩ්ඩක් ඉඹලා ආයතරයක් පුළුවන් නම් ගටම දාගන්න. පුළුවන් දෙයිද? මොකද බැරි Taman නේව නෑ. Taman නේව නෑ ඒක. Tamanගේ පියා හමුදුරුවනේ මොනවා කරලවත් ආයෙ කටට දාගන්න බෑ නේද? අන්න යථාර්ථය දකින්න තැන. ඈ හොටු ටිකක් ගන්න, සෙම ටිකක් ගන්න, බලන්න පොඩ්ඩක් එළියට දාලා ආයතරයක් පුළුවන් නම් ඇතුළට දාගන්න. බෑ නේද? Taman ගෙන්නත් බෑ නේද? මේ මේක තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ එළියට දාලා බලන්නේ කියලා. මේ අපේ ඇඟ හැමතැනම ලේ දුවලා තියෙනවා. හැමතැනම ලේ තියෙනවා. කිසි ගණනක් නෑ නේද? ඔය ලේ ටිකක් අරගෙන දේශමකට දාලා හොඳට මූණේම හොදාගෙන ඇඟපත ටිකක් හොදාගෙන පොඩ්ඩක් බීලා එහෙම සැට බීලා දාරන්න කිව්වොත් එහෙම කලන්තය ඇතුළ වැටේ එහෙමම නේද? ඒ තරම් පිළිකුල් සාගතයි නේද? පින්නතනේ මේවා මේ අමුතුවෙන් මේ දකින්න බැරි දේවල් නෙමෙයි. දකින්න පුළුවන් දේවල්. ඔය සමහරු කියනෝනේ බුදුදහම ගැඹුරුයිලු. බුදුදහම අවබෝධ කරගන්න බැයිලු. පින්නතනේ අවබෝධ කරගන්න බැයි නම් අපිට මොකටද බුදුදහමක් නේද? අවබෝධ කරගන්න බැරි දෙයක් වැඩක් තියෙනවද? බුදුදහම අවබෝධ කරගන්න හරිම පහසුයි. දැන් බලන්න මම දුක්ඛ සත්‍ය කොච්චර ලස්සනට පෙන්වනවද අර දේශනාව තුළින් නේද? මේ කය පිළිබඳව ඇති වෙන දුක මම පෙන්වන්නේ ඉස්සෙල්ලා දේශනාවලදී. එතකොට බුදුදහම අවබෝධ කරගන්න පහසු මොකද දන්නවද? බුදුදහම කියන්නේ දැන දැකගෙන දේශනා කරපු ස්වාක්කාර ධර්මයක්. මනාකොට දේශිත ධර්මයක්. ඒක නිසා අවබෝධ කරගන්න පහසුයි. ගැඹුරුයි කියන්නේ මොකද දන්නවද? බුදුදහම තරම් ගැඹුරට ගිය දර්ශනයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ආන් එක ගැඹුරුයි කියන්නේ අවබෝධ කරගන්න බෑ කියන එක නෙමෙයි. දැන් බලන්න කයෙහි යථාර්ථය කොච්චර ලස්සනට අපිට තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඈ මේ ඇතුලේ තියෙන්නේ බොහොම පොඩ්ඩයි නේ. ගලවලා ගන්න පුළුවන් නෑ ඔක්කොම. කෙස් ටිකක් ගලවලා ගන්න, ලොන් ටිකක් ගලවලා ගන්න, ඈ දතක් ගලවලා ගන්න, තෙම ටිකක් ගන්න, හොටු ටිකක් ගන්න අරගෙන බලන්නකො. ලස්සනද සුවඳද වටිනාකමක් තියනවාද නේද? මේ ඇතුලේ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඇතුලේ තියෙන හෘදේ වස්තුව කියන්නේ ලේ ගබඩාව. දන්නවනේ ලේ කියන්නේ මොනවද කියලා? ආමාශය කියලා කියන්නේ මොකද්ද? වමනේ තැම්පත් වෙලා තියෙන මල්ල. ආමාශය කියන්නේ ඔක වමනේ තියෙන්නේ. වමනේ දැකලා ඇති නේද? ඈ? ඒ බස් එකේ එහෙම යනකොට ඉතින් හොරෙන් හොරෙන් බල බල යන්නේ එක එක්කෙනාදිය. බස් එක ගැස්සිලා ගැස්සිලා ගැස්සිලා හොක් ගාලා දැම්මට පස්සේ බස් එකෙන් බැලලා පයින් යනවා. ඒ බස් එකේවත් යන්නේ නැහැ. කොහේ තියෙන්නේ ඔවා? ඕක ඇතුලේ තියෙන්නේ. හැමෙන් වැහිලා තියෙනකන් ඕක අපිට තේරුම් ගන්න බෑ. හිතත් එක්කලා තියෙනකන් කොහොමවත් තේරුම් ගන්න බෑ. මුත්‍රාවේ කියන්නේ මොකන්ද? මුත්‍රා පුරවලා තියෙන මල්ල. වකුගඩු කියලා කියන්නේ මොකද්ද? මුත්‍රා පෙරන පෙරාංකදේ. හිතන්නකෝ ආන් එහෙම දිගට හරහාට. ආන් එතකොට තේරුම් ගන්න පුළුවන් මේ කය කියන්නේ මොකද්ද කියලා. මේකට ආගම් මේ දෙයක් අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට කියන්න වැටි ගලවලා බලන්නේ කියලා බලලා මේ ලස්සනද පිරිසිදුද වටිනාකමක් තියනවද සුවඳ හමනවද කියලා බලන්නේ කියන්න අවංක කිසිම කෙනෙකුට නෑ කියන්න බෑ නේද ආගම් ભેදයක් ඕනද නෑ ಜಾති ભેදයක් ඕනේ නෑ සත්‍යය සත්‍යයමයි පින්නතුනි හැම දිනාටම සත්‍ය එකයි ಜಾති ભેද ආගම් ભેද සත්‍යය තුල නෑ ආන් ඒක හොඳින් මතක තියාගන්න එතකොට පච්චත්තං වේදිතබ්බෝ තමා තුලින්මයි අවබෝධ කරගන්න ඕනේ. තමා තුලින්. එතකොට මේ කයෙහි යථාර්ථය, පටික්කුලතාවය, අසාර බව දැන් කොහෙන්ද අවබෝධ කරගත්තේ? තමා තුලින් නේද? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මල්ලක් ලියන්නවා වගේ. මේක ලිහිලා බලන්න කියලා. මල්ලක් තියනවා ධාන්‍ය පුරෝ මල්ලක්. හැල්වේ මාවේ සුනුසාල් මොන් නෑ ආදී දාන්නේ පුරුක්මල්ලා මේක හොඳට හැඩතල ගන්නවල බැඳලා තියෙනවා පිරිසක් ඇවිදින්න මල්ල වටේ කැරකෙනවා ලස්සනයි හැඩයි ඇතුලේ වටිනා දේවල් නැති මිනි කරගන්න නැත්නම් හොඳයි කීකියා කැරකෙනවා කැරකිලා කැරකිලා යනවා යන්න ඔය පිරිසෙන් එකෙක් ඇවිදින්න මල්ල ලෙහෙනවා හොඳට ඇස් ඇති පුරුෂයෙක් ඇවිදilla මල්ල ලෙහෙලා බිමට හරලා බලනවා. මොනවාද මේකේ තියෙන්නේ? මේ විවාගයක් තියෙන වැල්ලුවේ මාවේ සුනුසාල් මෝ මැන් මොන් මෑ පරි දාන්නේ ටිකක් තියෙන්නේ. ඊට වඩා දෙයක් නැහැ. මෙයා හොඳට අතපත ගාලා බලලා ඉවර වෙලා මල්ලට දාලා බඳිනවා තිබුණා කියන්නේ. දැනලා ඉවරලා යනවා යන්න. පහවදාර පිලිස එනවා. මල්ල රේත් එකක් එනවා. එවිටින් අර මල්ල ලිහපුණ ටිකක්තිය මේ මල්ල වටේ කරකිනවා ලස්සනයි හැඩයි ඇතුලේ වටිනා දේවල් නැති හිමි කරගන්න නැත්නම් හොඳයි කිය කියා කරකිනවා මල්ල ලිහපේට ලිහපේට අහක බලාගෙන ඉන්නවා ඌට ගණනක්වත් නැහැ ආන් ඒ වගේ මේ මල්ල ලිහලා බලන්නේ කියලා උන්වහන්සේ දේශනා කරනවා ආන් එතකොට යථාර්ථය දකින්න පුළුවන්කම තියෙනවා තේරුණේ මම පොඩි සිද්ධියක් කියන්න හොඳට අහගෙන ඉන්න කරත්තයක් එනවා අලුත් කරත්තයක් වේගයෙන් එනවා එවදින්න අක්ක පාරට නවත්වනවා මම මොකද කළේ ඔය කරත්තේ කෑලි කෑලි වලට ගැලෙව්වා. ගලවලා ගොඩ ගැහුවා. දැන් මේකට කරත්තේ කියන්න පුළුවන්ද? බෑ නේද? අර කරත්ත සංඥාව සම්පූර්ණයෙන් නැති වුණා නේද? දැන් මෙතන තියෙන්නේ මොනවද? ලෑලි කෑලි ගොඩක් තියෙනවා. එන කෑලි ගොඩක් තියෙනවා, ලෑලි කෑලි ගොඩක් තියෙනවා. දැන් බලන්න ඔය ලෑලි කෑලි ගොඩ දිහා වටිනා රැළ තියනවද බලන්න. තියනව නේද? වැඩක් ගන්න පුළුවන් දේවල් තියනවද? තියනව නේද? ඇඳක් හදා ගන්න පුළුවන්, මේසයක් හදා ගන්න පුළුවන්. වටිනා දේවල් තියනවා. හොඳට දැන් මතක තියාගන්න. දැන් ඔය ලෑලි කෑලි ගොඩ වෙලා බුදියා ගන්න කිව්වොත් එහෙම නිදා ගන්නත් පුළුවන්. පුළුවන් නේද? ඔව්. දැන් හොඳට මතක තියාගන්න ඔය ලෑලි කෑලි කොට පිළිබඳව අමතක කරන්න එපා. වටිනා දේවල් තියෙනවා. ඒක වැඩකට ගන්නත් පුළුවන්, ඒක උඩ නිදා ගන්නත් පුළුවන්, අවශ්‍ය නම් විකුණ ගන්නත් පුළුවන්. ඔතන සුද්ධ කරලා දාන්න කිව්වොත් අතුපතු ගාලා ඉතා ඉක්මනින් පුළුවන් ඒ වැඩ කරලා දාන්න නේද? දැන් ඔය කරත්තේ මිනිහෙක් ආවා. කරත්තකාරයා කියලා හිතාගන්නකො කරත්තකාරයා ආවා. ඒ කරත්තකාරය වැටිලා කරත්ත බ්‍රේක් ගන්නකොට කරත්තකාරය වැටිලා එතනම. උගේ හිත පැත්තකට ගිහිල්ලා කය පැත්තකට ගිහිල්ලා. මැරිලා. දැන් ඒකට කය කියලා කියන්න පුළුවන්. පුළුවන්. හිත පැත්තකට ගිහිල්ලා කය පැත්තකට ගිහිල්ලා කය කියන්න පුළුවන්. මම මොකද කළේ ඔය කයට අත්නර කරත්තර කරපු දෙයම කළා. මොකක්ද කළේ කෑලි කෑලි කෑලි කෑලි වලට ගැලෙව්වා. කෙස් ලොම් නිය දත් හං බොකු බඩවැල් ඇට ඇට මිදුළු ආදී ඔක්කොම ගැලෙව්වා. ගලවලා ගලවලා ගොඩ ගැහුවා. දැන් බලන්න මේ ගොඩ දිහා. හිතලා බලන්න. වටිනා දෙයක් තියනවාද? ලස්සන දෙයක් තියනවාද? සුවඳ හමන දෙයක් තියනවාද? ඒක උඩ පිලා නිදා ගන්න කිව්වොත් නිදා ගන්න පුළුවන්ද? බෑ නේද? බෑ. දැන් අර කරත්ත ගලවපු තැන ඒ ලෑලි කෑලි ගොඩයි, කය ගලවපු තැන තියෙන ගොඩයි දිහා බලන්න. මෙතන තියෙන්නේ ලෑලි කෑලි ගොඩක්, එන මුරුච්ච ගොඩක්, අතන තියෙන්නේ මොනවද? අසුචි අසුචි ගොඩක් නේද? අවංකවම පිළිගන්න සිද්ධ වෙනව නේද? දැන් ගිහිල්ලා පිරුණු වැටි කෙලියක් ගොඩ දාගෙන පොර උරයකට දාගෙන එන්න. හ්ම් කවුරුත් මොකක් කියන එක ගන්න. දැන් මේ කය ගලවපු තැනින් තියන්න. තියලා බලන්න මේ දෙකේ තියෙන වෙනස මොකක්ද කියලා. කය ගලවපු තැන අසෝචි වර්ග 32ක් තියෙනවා. පොර උරේ තියෙන්නේ කීයද? දෙකයි. පොර උරේ තියෙන දෙකයි. ඒත් භාගයට පස්සෙලා. දැන් යම් කිසි කෙනෙක් කියනවා මේ ගොඩවල් දෙකෙන් එකක් සිප ගන්න ගන්න ඕනේ. මොකක් වුණත් කමන්නේ කැමති එකක්. දැන් ඔයගොල්ලෝ හැබැයි එකක් සිප ගන්න ගන්න ඕනේ. සිද්ධිකරේ පා කියලා පෑන් දැන්නත් දෙන්නේ නැහැ. දැන් සිප වෙනද ගන්නවා නම් වඩා හොඳ අසුචි වර්ග 32ද දෙකද පොරවරේ තියෙන දෙකයි නේද? අසුචි අඩු එක නේද හොඳ? එහෙමනම් සිප වෙනඳ ගන්නවා නම් සිප වෙනඳ ගන්න තියෙන්නේ පිරුණු වැඩ පිළිය නේද? අවංගව හිතලා බලන්න මම මේ කියන්නේ බොරුවක්ද කියලා. පින්වතුනි මෙන්න මේකයි කයි යථාර්ථය. කාටවත් නෑ කියන්න බෑ. බුද්ධිමත් අවංක සියලු දෙනාම මේ කියවුව මේ ප්‍රකාශනය පිළිගන්න සිද්ධ වෙනවා නේද? කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ කියලා කියන්නේ මොනවදයි? කයෙහි යථාර්ථය අනික් රූප වලට වඩා තියෙන අනන්‍යතාවය ඔන්නෝකයි දකින්න ඕනේ. ආන් එතකොට කය කියන රූපය ගත හැකි දෙයකුත් නෙමෙයි ගත යුතු දෙයකුත් නෙමෙයි මෙන්න මේක යලිත් යලිත් යලිත් යලිත් දැකීම තමයි පටික්කෝල මානසිකාය කියලා කියන්නේ. මේක දකින්නේ මෙහෙමයි. කෑලි කෑලි වලට ගලවලා බලන්න ඕනේ. ඉස්සල්ලා ඇස් දෙක පියාගන්නවා. ඇස් දෙක පියාගත්තාන් පස්සේ Tamanට Tamanගේ කයේ ස්වરૂපය දකින්න පුළුවන්. ඇස් දෙක පියාගෙන කේසාන්තයේ සිට පාදාන්තයේ බලාගෙන බලාගෙන යනවා. පාදාන්තයේ සිට කේසාන්තයේ බලාගෙන යනවා. ඊට පස්සේ අවුණ දැනකින් ගලවලා ගන්නවා. ගලවලා අරගෙන අතට අරගෙන බලනවා දැන් කෙස්සේ ගලවලා ගත්තා කියලා හිතන්නකෝ කෙස් ලස්සනද පිරිසිදුද සුවඳ හමනවද වටිනාකමක් තියනවද කියලා හිතලා බලනවා එයාට තේරෙනව නෑ ලස්සනක් නෑ පිරිසිදුත් නෑ වටිනාකමකුත් නෑ සුවඳ හමන්නෙත් නෑ අල්ල විසික් කරනවා පැත්තකට ඉස්සරහට දානවා ඊළඟට බිම තියෙන කෙස් දිහා බලනවා බලන්නේ කොහමද කෙස් අසාරයි, අසුබයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වන රූපයක් පමණයි හැම වෙලාවකම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනකොටම නැති වෙනව නම් මගේ කියලා ගන්නත් බෑ මම කියලා ගන්නත් බෑ ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ මෙන්න මේ විදිහට හැම කොටසක්ම පරීක්ෂා කරලා බලන්න තෙතිස් කුණපේම යථාර්ථයට දකින්න පුළුවන් වෙයි අන්න එතකොට කය පිළිබඳව තියෙන දෘඩක් ගාණය තණ්හාව ඇලීම නැති වෙලා යනවා ඒ සඳහා මේ දේශනය ශක්තිමත් වේවා කියන ආශිංසනයෙන් යුක්තව මාගේ දේශනාව સમાપ્ત කරනවා ඔබ සැමතම සම්බුදු සරණයි පදහම් පිහිටයි සංගරක galera.